ආසවා තස්ස වඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්ඛයාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ විදිහට අපේ ජීවිතය සකස් කරගන්න අපේ සිතේ නැගෙන ධර්මතාවයන් මොනවද කියලා අපි ඊ타මත්ම මනවින් ඊ타මත්ම ප්‍රවේශමෙන් විමසලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටද මගේ සිතුවිලි මම ක්‍රියාත්මක කරන්නේ කියලා ඒ සිතුවිලි નિවර්ධි කරගන්න කටයුතු කරන්න ඕනේ. අපි මේ දිනවල මේ සාකච්ඡා කරමින් ඉන්නේ නීවරණ ධර්මයන් ගැන. ඊයේ දවසේ තමයි අපි ආරම්භ කරේ ව්‍යාපාද නීවරණය ගැන කතා කරන්න. ඉතින් ව්‍යාපාද කියන්නේ තරහ, ක්‍රෝධය, වෛරය එතකොට ඒකට අත දැක්වීමක් විදිහට තියෙන්නේ හරියට නිකන් ආහාරයක් නරක නරක වෙනවා වගේ තරහ කියන එක ඇති වුණාම මේ හිත නරක වෙනවා කියලා. ඒක විකෘති වෙච්ච හිතක්. තරහ වුණාම තියෙන්නේ ප්‍රකෘති ස්වභාවය නෙවෙයි විකෘති ස්වභාවයක් තියෙනවා. ඉතින් වැඩි දිනෙක මේ ලෝකයේ පීඩා විඳින ධර්මතාවයක් තමයි තමන්ගේ හිතේ නැගෙන පාලනය කරගත නොහැකි තරහ. ඒ තරහ උපදින තැන් 9ක් පිළිබඳව 10ක් පිළිබඳව අපි දේශනා කරා ඊයේ දවසේ සාකච්ඡා කරගත්තා. මොනවද ඒ 10? පළවෙනි එක තමයි තමන්ට අතීතයේදී අනර්ථයක් කරා කියලා තරහ උපදිනවද? වර්තමානයේ මට අනර්ථයක් කරමින් ඉන්නවා කියලා තරහ උපදිනවා. අනාගතේ මට අනර්ථයක් කරන්නයි හදන්නේ කියලා තරහ උපදිනවා. මගේ හිතවත් අයට අතීතයේදී අනර්ථයක් කරා කියලා තරහ උපදිනවා. මගේ හිතවත් අයට අනර්ථයක් කරමින් ඉන්නවා කියලා තරහ උපදිනවා. මගේ හිතවත් අයට අනාගතයේදී අනර්ථයක් කරන්නයි මේ කට්ටිය හදන්නේ කියලා තරහ උපදිනවා. ඊළඟට මගේ අහිතවත් අයට යහපතක් කරා හොඳ දෙයක් කරා කියලා තරහක් වෙනවා මගේ අතීතයේදී කරා කියලා මේ වෙනකොට මගේ අහිතවත් අයට හොඳ හොඳ දේවල් කරමින් ඉන්නවා අර්ථයක් කරමින් ඉන්නවා කියලා තරහක් වෙනවා අහිතවත් අයට අර්ථයක් කරන්නයි මේ කට්ටිය හදන්නේ හොඳ දේවල් කරන්නයි හදන්නේ කියලා තරහ උපදිනවා. ඒක නමය. අතීත අනාගත වර්තමාන වශයෙන් තමන් හිතවත් අය සහ අහිතවත් අය කෙරෙහි කියන ආකාරයට නමයයි අනිත් එක තමයි අස්ථාන කෝපය අස්ථාන කෝපය කියන්නේ අවුවත් එක්ක අතරහ යනවා වැස්සත් එක්ක අතරහ යනවා කකුල ගලයක වැදුනහම අතරහ යනවා නේද ඒ වගේ ඒ වගේ අන්නේවට කියන අස්ථාන කෝපය කියලා ඔන්න ඔය තැන් 10 දී තමයි අපිට තරහ යන්නේ ඉතින් ඒක අපි හඳුනා ගන්න ඕනේ කියලා ඊයේ දවසේ සාකච්ඡා කරා ඉතින් මේ තරහ කියන එක අපරාධයක් කියලා අපි මතක් කරා හරියට නිකන් අර මේ හරකුන්ට කුරල් ලෙඩ හැදුනහම මොකද වෙන්නේ? කුරේ කුණු වෙනවා. කුරේ ළඟ මස් කුණු වෙනවා. දැන් මෙතර කල් පාවිච්චිට ගත්ත කුරේ එයාටම ඇනෙන්න පටන් ගන්නවා. ඒක හරි පීඩාකාරී නේද? තමන්ගෙම කුරේ තමන්ටම ඇනෙනවා. ඒ වගේ තමන්ගෙම හිත තමන්ටම ඇනෙන එකක් තමයි තරහ කියලා කියන්නේ. නේද? නරක වැඩ කරපු කට්ටිය පැත්තක. තනියම විඳවනවද නැද්ද? නේද? සමහර කට්ටිය තනියම පුටුවකටලා පුපුරනවා මම දැකලා තියෙනවා. හ්ම්. ඉතින් අන්න ඒ වගේ තමයි. ඔය පුපුරන කතාවේදී ඔන්න പ്രേත වස්තුවේ තියෙනවා කෝප භූතයා කියලා එකක්. හරිද? මේ කෝප භූතයා කියන්නේ එයාගේ මේ ශරීරය හරි සියුම් ශරීරනේ භූතෙන්න තියෙන්නේ. ඒක තරහ ගියොත් ඒ ශරීරය පුපුරනවා. අර පුපුරලා හරි ලොකු දුකක් එනවා. ඉතින් එයාට ඒ පෙර කරපු පාප කර්මයන් හේතු කරගෙන. එයා ඇවිදගෙන යනකොට මොන හරි තරහ යන දෙයක් වුණොත් එහෙම එයා පුපුරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙ තරහ අඩු වෙගෙන යනකොට හරියනවා. හරිද? ඊට පස්සේ ආයෙ ඔන්න කොහේ ආයෙ යනකොට මේ කොහේ හරි තැනක වැදුනොත් එයාට තරහ යනවා. එතකොට එයාව පුපුරන්න පටන් ගන්නවා. හ්ම්. එතකොට අපිත් කෝප භූතේ ඉන්නවද දන්නේ නැහැ පුපුර පුපුර ඉන්නේ. නේද? අපිත් කියනවානේ දාන් අරයා පුපුරනවා මේ දවස්වල කියලා. ඉතින් එන්න ඒකින්ද කල්පනා කරගන්න වෙනවා මම තනියම මගේ හිතේ උපදින මේ ධර්මතාවය මට හරියට පීඩා කරන එකක් තේරුමක් නැති එකක් අන් අයගේ වැරදි හින්දා බොරුවට විඳවනවා මුළු ජීවිත කාලෙම විඳවනවා මං අහන මේ අතන්ගේ තරහා හින්දා තරහා හින්දා මේ ජීවිතය ජීවිත කාලේ විඳ දුක් කොච්චරද හොඳට මතක් කරලා බැලුවොත් එහෙනම් මම මට තරහා ගිහිල්ලා මං ඉඳ දුක්. කොච්චරද? තව කොච්චරක් විඳින්න තියෙනවද? නේද? ඉතින් මේවා එක ඒවා එකක්වත් අර්ථවත්ද? නෑ අනර්ථවත් දෙයක්ම නේද? මතක තියාගෙන මතක තියන අතීතයේ මට අනුත්යක් කරා කියලා මතක තියාගෙන තනියම පුරනවා. මතක් වෙනකොට ඉවරයි. නේද? මේ හොඳින් ඉන්නවා. අවුරුදු ගානකට ඉස්සලා කරපු දේවල් ගැන මතක් කරලා ඒවට සාධාරණ කතාත් හොයාගන්න. නෑ එහෙම නැත්තම් හරියයි කියලා. නේද? ඉතින් පැහැදිලිවම බලන්න ඕනේ. පැහැදිලිවම බලන්න ඕනේ අපිට ඇත්තටම තරහක් ආවද? ඇත්තටම තරහක් එනවාද කියලා. සමහර අය ඉන්නවා අපි අයින් කරගත යුතු පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ. බහැර කරගත් බහැර කළ යුතු පුද්ගලයෝ ඉන්නවා නුවණින්. ඒක තරහෙන් නෙවෙයි. නුවණින් තමන්ගේ මනසින් බහැර කළ යුතු අය ඉන්නවා ඊයේත් අපි ඔය බොජ්ජංග බණ ගැහම කියද්දි ගොඩක් කට්ටිය කිව්වා අපි නේද ඒ ඒ ಗುಣ ಗುಣ ගුණයන් නැති අයව බහැර කළ යුතුයි නුවණින් නුවණින් බහැර කළ යුතුයි කියලා. ඉතින් ඒ එහෙම නැතුව තරහෙන් බහැර කරනවාද කියලා අපි විමසලා බලන්න ඕනේ. මරණාසන්න මොහොතේදී මේ තරහ කියන එක ආවොත් එහෙම නේද? Tamange හිතේ උපදින මේ හිත විකෘති කරන ධර්මතාවය ඉස්මතු වෙලා ආවොත් අපි ලොකු අපහසුවකට ලොකු අපහසුවකටපත් වෙනවා. ඉතින් ඒකින්ද ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. අද අපි සාකච්ඡා කරන්නේ මේ තරහා කියන එක අපේ නිවනට කොච්චර බාධා වෙනවද කියලා. අනුන්ගේ වැරදිම දකිනා ඉන්නවා. හැම වෙලෙම අනුන්ගේ වැරදි දකිනා ඉන්නවා. එහෙමයි මේ සමාජ ඉන්නවද නැද්ද? මෙන්න මේ අද අපි මාතෘකා කරගත්ත ගාථාවේ තේරුම පින්නත් නේ අනුන්ගේ වැරදි අනුන්ගේ වැරදි හොයන ස්වභාවය තියෙන නිතරම අනුන්ගේ දොස් දකින පුද්ගලයන්ට හරියට ආශ්‍රව ඇති වෙනවා කියලා. ආශ්‍රව ඇති වෙනවා නිතරම ඒ ආශ්‍රව වැඩිනවා ධ්‍යාන ආදීන් කිසිවක් හැදෙන්නේ නැහැ යාට කියලා. යාට ධ්‍යාන මට්ටමකට උත්තරී මනස ධර්මයකට යන්න බෑ. ඒ විතරක් නෙවෙයි අරිහත් භාවයෙන් ගොඩාක් ඈතට යනවා දුරස් වෙනවා කියලා. අරිහත් භාවයෙන් ගොඩාක් දුරස් වෙනවා. අනුන්ගේ වැරදි සොයන ස්වභාවයේ ඉන්න හැම වෙලෙම අනුන්ගේ වැරදි දකින්න අය. ඉතින් ඔව අපි සාකච්ඡා කරනකොට මොකද කරන්නේ? දැන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය. අපි හැම වෙලෙම කියන්නේ නිවන් දකින්න ඕන, නිවන් දකින්න ඕන, නිවන් දකින්න ඕන කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? අනුන්ගේ වැරදි දකින්න එක තරහ අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි අනුන්ගේ වැරදි දකින්න එක වෙනස් කරන්න ඕනේ. මේ බලන්න පින්නත් මේ මේක මේක අපිට මම ඔයිට කලින් කියලා තිබ්බත් ආයෙ මෙතෙන්ට ඕනම හින්දා කියන්නම්. වතුර වීදුරක් තියෙනවා කියලා හිතන්නකෝ භාගයට පිළිලා. භාගයක් පිළිලා තියෙනවා. ඔය වීදුරුව දිහා බලලා සමහර අය සතුට වෙනවා සමහර අය දුක් වෙනවා. හරිද? කවුද සතුට වෙන අය? මේ වීදුරුව දැකලා ඒ වීදුරුවේ සමහර අයට පේන්නේ අඩු භාගෙනවා. එයා හැමෝටම කියනවා මේක භාගයක් අඩු වීදුරුවක්. මේක වතුර භාගයක් අඩු වීදුරුවක්. එයාට හැම වෙලෙම එයාගේ අවධානය යන්නේ අඩු කෑල්ලට. හරිද? එයා හැම වෙලෙම දුකෙන් ඉන්නේ. තරහෙන් ඉන්නේ. මොකද මේකේ භාගයක් අඩුයි කියලා. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා මේ විදුර දිහා බලලා කියන භාගයක්ම පිරලා තියෙනවා. මේකේ භාගයක්ම පිරලා තියෙනවා කියලා. පිරිච්ච ටිකට අවධානය යන එක්කෙනා හැම වෙලේම සන්තෝෂෙන් ඉන්නවද නැද්ද? තේරෙනවද මම කියන එක? නේද? එයා හැම වෙලේම සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් එහෙනම් එහෙනම් මේවෙන් අපි තේරුම් ගන්න වෙනවා අපේ චින්තනයයි වෙනස් කරගන්න ඕනේ. හුඟක් භාර්යාවරු ඉන්නවා. තමන්ගේ ස්වාමියා ගැන කතා කරොත් හොඳමයි කියන්නේ. නේද? හුඟක් ස්වාමිවරු ඉන්නවා තමන්ගේ භාර්යාව ගැන කතා කරොත් හොඳමයි කියන්නේ. එහෙම කියනකොට අවඤ්ඤාවෙන් වගේ හිනාවුනේ මොකද දන්නේ කට්ටිය. <laughs> නිකන් අනේ ආම්ද්‍රෝනේ කියනවා වගේ හිනාවුනා. අපේ වෙලා තියෙන ලොකුම ව්‍යසනය ඒක තමයි. පේන්නේ මොනවද? වැරදිමයි පේන්නේ. වැරදිමයි පේන්නේ. හරිද? ඒ ළඟදී දවසක් මහා මේ අමුතු වැඩක් වුණා. අවුරුදු 15ක විතර දරුවෙක් එකතු කරගෙන අම්මෙක් කෙනා මේ දරුවා හරීම මේ අනර්ථකාරී වැඩ කරනවා අය එහෙම කරනවා කියලා. බලනකොට පින්නත් මේ එහෙම ඒ ළමයා එහෙම කෙනෙක් නෙවෙයි. මේ අම්මා කියන්නේ මොකද්ද? මතක ශක්තිය අයින් වෙනවා අය දරුවාගේ තරහ ගියාම ඒකයි මේ කියන්නේ මේ ළමයට ඉගෙන ගන්න බැරි කියලා අම්මගේ දැඩිව හුඟක් දෙමාපියන් ඉන්නවා දරුවන්ව දැඩිව අල්ලගෙන ඒ කට්ටියගේ දිහා බලන්නේ ඒ කට්ටියගේ නරක ටික දිහාමයි මම ඉතින් ටිකක් වෙලා කතා කරලා බලනකොට මම ළමයාගේ පන්තියේ ලකුණු අඩුද නෑ පාසලේ ඉන්න පන්තියේ ඉන්න ළමයි අතර මෙයා හොඳින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා ඔව් කරගෙන යනවා ඉතින් මොකක්ද දැන් ප්‍රශ්නේ එයාට හරියට තරහ යනවා. හරි. තරහ ගියාම එයාගේ මතක ශක්තිය අඩු වෙයි කියලා මට බයයි හැමෝටම. අම්මා කරුණාවන්තකම වැඩි නේද? දරුවා කෙරෙහි ආදරේ වැඩි. ඒ වුණාට පේන්නේම මොනවද? ආදරේ වැඩි හින්දා පේන්නේම නරක පැත්තමයි. නේද? ඉතින් එතකොට හරි පීඩනයක්. හැමෝටම පීඩනයක්. ඒ වගේ ආයත් එක ජීවත් වෙන්න ගියාම ලොකු පීඩනයක්. ඒකින්ද ව්‍යාපාද නීවරණය අයින් කරගන්න බලාපොරොත්තු වෙන අය පොඩි හරි හොඳක් දකින්න පුරුදු වෙන්න ඕන. අපේ ජීවිතේට පුරුදු කරගන්න ඕන ඒක. හරිද? පුරුදු කරගන්න ඕනේ. පොඩි හරි හොඳක් දකින්න පුරුදු කරගන්න ඕනේ. අන්න එහෙම පුරුදු කරගත්තාම අපිට පුළුවන් අපේ ජීවිතේ ඉතාමත්ම නේද? ඒ ඒ හොඳ දෙයක් ඉන්න පුරුදු වෙන එකෙන් තියෙන වාසිය කාටද? Tamanටයි. නේද? මාව පිච්චෙන එක මාව පිච්චෙන එක නවතිනවා. මේක හරිය අපූර්වට විස්තර කරලා තියෙනවා ආඝාත පටිවිණය කියන සූත්‍රයේ. ඒකට අපි අද නෙවෙයි අද අපි ආරම්භ කරන්නේ ටික නෙවෙයි. හෙට දවසේ අපිට පුළුවන් ආගත පටිවිණේ සූත්‍රය පිළිබඳව සම්පූර්ණයෙන් මම සාකච්ඡා කළා අනුන්ගේ හොඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ. ඒ විදිහ පිළිබඳව අපි සාකච්ඡා කරමු. අනුන්ගේ හොඳ දකින්න සියුම් හොදක් හරි දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන විදිහ ආගත පටිවිණේ සූත්‍රයේ ඉතාමත්ම ඉතාමත්ම පිළිවෙලකට තියෙනවා. අද අපි සූදානම් වෙන්නේ මේ මේ තරහා කියන එක ඇති වෙන්න හේතු වෙන දේවල් මොනවද කියලා සාකච්ඡා කරන්න. අපි තරහ ඇති වෙන තැන් ගැන සාකච්ඡා කරන්නේ. අද අපි බලන්නේ තරහ ඇති වෙන හේතු. තරහ ඇති වෙන්න ඇති වෙන හේතු ගැන බුදුජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි එක පටිඝ නිමිත්ත කියලා. නිමිත්ත කියන්නේ අරමුණ. හරිද? එතකොට දෙවෙනි එක තමයි මේ පටිඝ නිමිත්ත කෙරෙහි තියෙනා වූ අයෝනිසෝ මනසිකාරය. තරහ වැඩි වෙන විදිහට කරන මෙනෙහි කිරීම. දැන් අපි පටික නිමිත්ත තමයි අර 10ක් කියලා කතා කරන්නේ. හරිද? එතකොට මේකෙදි අපි තෝරගන්න ඕනේ යම් දෙයක් කෙරෙහි මගේ මම අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන දේත් එක්ක මගේ හිතේ ගැටීමක්, ක්‍රෝධයක් එහෙම ඇති වෙනවා. ඒක තමයි නිමිත්ත කියන්නේ. ඒ අරමුණ අරමුණ ගැටෙන ස්වභාවයේ අරමුණ. ඇයි ගැටෙන්නේ? අපි හිතන විදිහේ වැරද්ද හින්දා ගැටෙන්නේ. නේද? බලන්න අර වතුර වීදුරුව දිහා ගැටෙන කට්ටියක් ඉන්නවා. ඒ තමයි අඩු පැත්ත ගැන අර තමන්ගේ ස්වාමියා සමහර ස්වාමිවරු ඉන්නවා. කිසි වැරද්දක් කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් අපි හිතමු මත්පැන් බොන ස්වයංවරු වෙනවා කියලා ආන් භාර්යාවට තියෙන ලොකුම ප්‍රශ්නේ මෙයා මත්පැන් බොනවා කියලා. එයාගේ තියෙන එකම අදහස තමයි හැම වෙලෙම කියන්නේ අත ගැටන මේ මෙයා බොනවා බොනවා බොනවා බොනවා බොනවා කියලා. එතකොට එයා කියන්නේ මත්පැන් නොබී හිටියනම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මත්පැන් නොබඩු ස්වාමීවරු ඉන්නවා. ඒ කට්ටිය කියන්නේ මොකද? මේ මනුස්සයා මෙලෝ වැඩ කරන්නේ. අන්න එහෙම මොකක් හරි එකක් අල්ලගෙන නේද? ඒකත් එක්කම ගැටි ගැටි ගැටි ගැටි යනවා. හරි. ඉතින් මොකවත් වැඩක් කරන්නේ නැතුනට මත්පැන් බොන්න නැත්නම් රස්තියාදුවේ විදින්න යන්නේ නැත්නම් හරිද? ඉතින් ඒ ගෙදරට අවශ්‍ය කරන වැල් ටික කරලා දෙනවා නම් ඉතින් මද නේද? නැත්තම් කියනවා රවාගෙන ඉන්නවා කියලා හරි කියනවා. නේද? හ්ම් උදේට නැගිටින්නේ නැහැ කියලා හරි කියනවා. හ්ම් අඩුව ගානේ රූපවාහිනිය බලන් දෙන්නේ නැහැ කියලා හරි කියනවා. මොකක් හරි කලගෙන ඒක ගැනම හිත හිත හිත හිත හිත හිත නේද? පුළුවන් තරම් අඩුම ගානේ බුද්ධ වන්දනාවට එන්නේ නැහැ කියලා හරි කියලා පටන් ගන්නවා. මොකක් හරි එකක් පටන් ගන්නවා. ඉතින් මේ මේක උතන විතරක් නෙවෙයි පින්නන්නේ. දැකලා තියෙනවා සමිත සමාගම් වල මොකද? හ්ම් හුඟාක ඉන්නේ කොහොමද? අපි කියන්නේ කොකු කියලා කියන්නේ. හුඟාක අය කොකුම තමයි. කොකු කියන්නේ මොකද? බලාගෙන ඉන්නේ මොකටද? වැරදිම හොයාගන්න. වැරදිම හොයාගන්න. ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ රටම කොහොමද? නේද? සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ ජාතියම නේද? කොහොමද අපි ආඩම්බරෙන් අපේ ජාතිය ගැන කතා කරන්නේ? මේකේ වැඩිපුරම කොහොමද? වැඩිපුරම කොහොමද? වැරදිම දකින වැරදිම දකින ඒ වැරදි අල්ලගෙන අතීතයේ වෙච්ච වැරදි අනාගතේ කරන් ඉන්න වැරදි වර්තමානයේ වැරදි හොඳ කොච්චර තිබ්බත් හොඳක් දකින්නේ හොඳක් දකින්නම නැතුව අපි ඔක්කොම මුළු ලංකාවෙම වැඩිපුර පිරිසක් ක්‍රෝධයෙන් දැවි දැවි දැවි දැවි දැවි දැවි ඉන්නවා. නේද? ඒක කොච්චර එහාට යනවද කියන සමහර අය වෙඩි තියාගන්නවා. සමහර අය බෙල්ල කපලා දානවා. හ්ම් ඒක දරා ගන්න බැහැ. මට අනර්ථයක් කරා මගේ යහපතට අනර්ථයක් කරා කියලා නේද සමහර අය ඊ타මත්ම ලැජ්ජා හිතන ආකාරයට හැසිරෙනවා දෙගොල්ලන් අතර ප්‍රශ්න ඇති කරගෙන හැබැයි පිටේ ඉඳන් බලන අයට හොඳට පේනවා දෙගොල්ලටම විකාරය වගේ කියලා. ඒ දෙගොල්ලගේම හිත නරක කරලා තියෙන්නේ. නේද? ඉතින් හොඳට තේරෙනවා මේ අය දේශයෙන් කටයුතු කරනවා කියලා. මේ ආත්මාර්ථකාමීව කටයුතු කරන විදිය තේරෙනවා. මෙන්න මේ ගැටෙන ගතිය පින්නෝනේ තියෙන තාක්කල් සංසාරයෙන් ගොඩ යන්න බෑ. උත්තරී මනස ධර්මයක් ඇති කරගන්න බෑ. උතුම් තත්වයකටපත් වෙන්න බෑ. සෝදායකව ජීවත් වෙන්න බෑ. හ්ම් සුචිලෝම ප්‍රේතයා වාගේ ගැටෙන අය. සුචිලෝම ප්‍රේතයා කියන්නේ මොකද? තමන්ගේම ඇඟේ තියෙන රෝමුව තමන්ටම ඉදිකටු වගේ ඇරෙන කෙනෙක්. එයා ගෑනේ රෝගුවන් තියෙන ඒක එයාටම ඇනෙනවා. ආන්ගේ වගේ හැම වෙලෙම ඇනි ඇනි ඇනි ඇනි ජීවත් වෙන එක්කෙනෙක් තමයි තරහ යන එක්කෙනා කියලා කියන්නේ. ඒකද මෙන්න මේ පටික නිමිත්ත අයින් කරගන්න ඕනේ අපි. ඒ සඳහා නිවැරදි දැකීමකට එන්න ඕන. දකින් දකින් හැම දේ තුලම අපි ගැටෙන ගතිය අයින් වෙනවා. පටික නිමිත්ත වෙනකොට මොන නිමිත්තක්ද ඇති කරගන්න ඕන? අන්න මෛත්‍රී මෛත්‍රී නිමිත්තක් ඇති කරගන්න ඕන පින්නත් නේ තරහ ඇති කරගන්න තරහ නැති කරගන්න අපි ඇති කරගත යුතු තියෙන්නේ මෙත්තා නිමිත්තස්ස උග්ගහෝ මෛත්‍රී නිමිත්තක් ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ හැම වෙලේම. ඒකට හොඳ දකින්න ඕනේ. හරිද? විඳින දුක් දකින්න ඕන මිනිස්සු. හරි බලන්න පින්නත් නේ හැම කෙනෙක්ම පීඩිත දුකක ඉන්නවද නැද්ද? ඇයි? ජරාවටපත් වෙන ඔක්කොලම. ව්‍යාධියටපත් වෙන ඔක්කොම. මරණයටපත් වෙන ඔක්කොලම. නේද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පිය විපයෝගෝ අපී සම්පයෝගෝ නේද කැමති දේ නොයම් පිච්ඡන් ලබති සම්පි දුක්ඛම් මේ විදිහට බොහෝ දේවල් බොහෝ දුක් උරුම කරගත්ත සමාජයකද නැද්ද අපි ජීවත් වෙන්නේ අන්නේ බොහෝ දුක් උරුම කරගත්ත සමාජයක ජීවත් වෙන අපි මගේ මේ කටේ කෙටේරියෙන් කොටලා නේද මං හින්දා අපිට බැයිද මෙහෙම තීරණයකට එන්න මං හින්දා කිසිම කෙනෙකුට දුක් මාත්‍රයක්වත් ඇති වෙන්න මං ඉඩ තියන්නේ නෑ කියලා තදින් හිතට අරගෙන ඒ වගේ ජීවිතයක් පටන් ගත්තා. කොච්චර ලස්සනද කියන්නේ ජීවිතේ. නේද? පල්ලෙහාට යන වතුර පාරක් වගේ. කින්නත් මේ අපේ ජීවිතය ගල් ගෙඩියක් වගේ කරගන්න හොඳ නෑ. අනිත් පැයට හැප්පුණාම හරියට රිදෙනවා. හරි. මේ ලෝකේ හරියට ඉන්නේ ඒ වගේ ගල් ගෙඩි වගේ ජීවත් වෙන මිනිස්සු. ඒකින්ද මේ සමාජයේ ජීවත් වෙනකොට හැමෝටම හරීම අපහසුයි. ආත්මార్థකාමීව කුහක ගති තියාගෙන නේද පොඩ්ඩක් එහෙම වුණොත් පොඩි වැරද්දක් වුණොත් ආයෙ නෙවෙයි ඒක අරගෙන නේද ලොකු ප්‍රශ්නයක් කරගෙන හරියට අන් අයට රිදවමින් ජීවත් වෙන මිනිස්සු අතරේ කෙනෙකුට පුළුවන් නම් පහලට ගලන සිසිල් දියදහරක් වගේ හිතක් තියාගෙන ජීවත් වෙන්න. ඇයි මේක පල්ලෙහාට ගලනකොට විවෘතද නැද්ද? ඕනම සතෙකුට විවෘතයි. නේද? මේකෙන් දුස්සීලයක් වතුර බිව්වත් එයාට කමන්නේ නැහැ. සිල්වන්ත කෙනෙක් වතුර බිව්වත් කමන්නේ නැහැ. තිරසනෙක් වතුර බිව්වත් කමන්නේ නෑවත් කමක් නැහැ. නේද? අන්න වගේ තමන්ගේ පැත්ත හදාගන්න. තමන්ගේ පැත්ත හදාගෙන අනුන්ගේ කෙරුවාව අතහරින්න. හරිද? මවට උපස්ථාන කළ යුතුද නැද්ද? මව් මට උපස්ථාන කළේ නෑ අපේ මල්ලිට තමයි උපස්ථාන කළේ හරිද වැඩියෙන් බැලුවේ එයාට එහෙනම් මොකටද මම අම්මට බලන්නේ නේද එයාගේ හැටි මම දන්නවා පොඩි කාලේ ඉඳන් කරපු දේ දන්නවා අන්න එතෙන්ට වැටෙන්න එපා හරිද මෙච්චරයි හිතන්න ඕනේ ඔය හැමතැනකදීම මෙච්චරයි හිතන්න ඕනේ මම කරන දේ කර්මය නේද කර්මය ගැන හිතන්න ඕනේ මම කරන දේ නිවැරදිව කරා එච්චරයි අන් අය අන් අයගේ කෙරුවාව මට ඇති වැඩක් නෑ මගෙන් විය යුතු යුතුකම මම හරියට කරලා දානවා ස්වාමියාට විය යුතු යුතුකම කරලා දානවා භාර්යාවට විය යුතු යුතුකම මම කරලා දානවා හරිද එහෙම ඒ වෙන මොකටවත් නෙවෙයි මම ඊයේ මතක් කරලා දුන්නා තරහකාරයාගේ එකම බලාපොරොත්තුව මාව රිද්ද වීමයි හවුද නැද්ද මාත් එක්ක කවුරු හරි තරහ නම් එයාගේ එකම බලාපොරොත්තුව මාව රිද්ද වීමයි එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන එකද හොඳ ඉෂ්ට නොවන එකද හොඳ ඉෂ්ට නොවන එකයි හොඳ තරහකාරයාගේ බලාපොරොත්තු මොකද මං ඉෂ්ට කරන්නේ එහෙනම් එයාගේ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න නම් මට කරන්න වෙන්නේ මොකද්ද මං තරහ එයාත් එක්ක තරහ නොගෙනෙම ඉඳීමයි හරි එයාත් එක්ක තරහ නොගෙනෙම ඉඳීමයි ඒ සඳහා හදාගන්න ඕන තමන්ගේ හිත කාටවත් ඕක අවසන් බැරි වෙන්න ඕනේ කුණු ගොඩක් වගේ මේ හිත ඇවිස්සෙනවා පොඩි පොඩ්ඩක් නැත්තම් ඇවිස්සෙනවා අන්න ඒ කියන්නේ මම මේ ජීවිතේ ජීවත් වුණාට මට අයිතියක් නැහැ පින්නද මගේ හිත හිත වෙන කෙනෙකුට රිදවන්න පුළුවන් වෙන කෙනෙකුට නරක කරන්න පුළුවන් මේක. එක වචනයක් ඇති. පොඩි වචනයක් ඇති මේක නරක වෙනවා. නේද නරක වුණාම රිදෙන්නේ කාටද? වැරද්ද වෙන කාගේවත් රිදෙන්නේ වෙන කාටවත් ඉතින් අපරාධනේ. අනුන් හින්දා රිදව ගන්න ඕනද? නෑ නෑ. අන්න එහෙම දැඩි තීරණයකට එන්න ඕන අපි. ඉතා දැඩි තීරණයකට එන්න ඕනේ. මම රිදව ගන්නේ නැතුව නේද ලෝකේ කාටවත් හිතවන්නේ නැතුව විහාරෝසනා පටික සංඥා හරිද මොකද්ද අපේ තුළ තිබිය යුතු ප්‍රාර්ථනාව මෛත්‍රී භාවනාව වෙලාවේදී මෛත්‍රී භාවනාව ගැන සාකච්ඡා කරන්නට කිව්වා දෙන්නේ දෙන්නේක් අතරවක්වත් එහෙම රිදීමක් ඇති වෙන්න එපා නේද පටික සංඥාවක්වත් වැරදි වචන කියා ගැනීමක්වත් දෙන්නේක් අතරවත් ඇති වෙන්න එපා කියලා හැම වෙලේම මේ සත්‍යය දුක් විඳින්නේ මේ හැම දිනාටම මම සිසිල් දිය පොදක් වෙනවාය. හරිද? අන්න ඒ වගේ සුන්දර ලස්සන, ඊටාම ලස්සන දකින දකින කෙනෙකුට අහන අහන කෙනෙකුට හරීම ප්‍රිය උපදවන විපාසිත ලෝකයට දියපාරක් වගේ බඩගිනි වෙච්ච අයට රාජභෝජනයක් වගේ හරිද ඇයි අපිට ජීවත් වෙන්න බැරි? ඇයි සෞම්‍යව ජීවත් වෙන්න බැරි? ඇයි මේ ගැටෙන්නේ කියලා කල්පනා කරලා මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් කියලා හිතන්න ඕනේ. මම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හික්මෙන කෙනෙක්. මේ ලෝකේ ඕන කෙනෙක් තරහෙන් කටයුතු කරපුවා වේ. මට මට වෙනව නම් වෙන්න තියෙන එකම දේ මැරණ එක. මම කොහොමවත් මැරෙනවද නැද්ද? කොහොමවත් මැරෙනවා නේද? කවදා හරි මැරෙනවද නැද්ද? එහෙනම් මැරෙන ටිකට මම බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන විදිහට ජීවත් වෙනවා. හරි? එහෙනම් මේ වරදින්නේ නැහැ කවදාක. හරි? තමන් නිවැරදිව කටයුතු කරන කෙනාට වරදින්නේ වරදින්නේ නැහැ. හරි? ආසන්න පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ළඟ ළඟ පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒව දරාගෙන නේද නිවන් අරමුණු කරගෙන සාසනය අරමුණු කරගෙන අන් අය කෙරෙහි මෛත්‍රී සිතෙන්ම කටයුතු කරන්න ඕන. මේ අය මේ අය මෙන්න මේ වගේ தත්වයක ඉන්න අය මේ අය මේ මේ මේ කටයුතු කරන අය අපායේ වුණා යන්න පුළුවන් தත්වයක ඉන්න අය කියලා මෙනෙහි කරලා අපිට පුළුවන් වෙන්න ඕනේ හැම වෙලෙම මේ සිතෙන් කටයුතු කරන්න. ඉතින් ඒකින්ද පටිඝ නිමිත්ත නැති කරගන්න ඕනේ. හරි? පටිඝ නිමිත්ත අයින් කරගන්න ඕන, ගැටෙන නිමිති අයින් කරගන්න ඕන, ගැටෙන්නේ නැතුව ඉන්න ඔය මෛත්‍රී, මෛත්‍රිය, කර්මය මෙනෙහි කිරීම ලොකු හේතුවක් වෙනවා. හරිද? පටිඝ නිමිත්ත අයින් කරනවා වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ මෙත්තා භාවනාව වර්ධනය කරගන්න. ඇයි ඒක කරගන්නේ? අපි පටිඝ නිමිත්ත අයින් කරාට පින්නත් නේ අපේ හිත හරියට නිකන් කඹ ඇදිල්ලක් වගේ. හරිද? අපේ సంతානයේ වැඩපිළිවෙල කඹ ඇදිල්ලක් වගේ. මොකද්ද කඹ ඇදිල්ලක් වගේ කියලා කියන්නේ? ප්‍රතිවිරුද්ධ සිතුවිලි දෙපැත්තට අදින ගතියක් තියෙනවා. අපි කාට හරි බයින්න ඕන කියලා හිතුවා කියන්නේ මම අද හැන්දෑවට මෙයාට බයින්න ඕනේ. නැත්නම් මම මෙයාව කේලම් කියලා බින්දවන්න ඕනේ කියලා තරහෙන් හිතනවා. එහෙම හිතපු කෙනාට හැන්දෑවෙද්දී හැන්දෑවෙද්දී බයින්න හින්න කෙනාට අතර මැදදි පින්නන්නේ සිතුවිලි එනවද නැද්ද වෙලාවකට? එක්කෝ ඕන්නේ නේද? එක්කෝ කේලම් කියලා බින්දවන්න ඕනේ. ඔන්න ඔහේ කමන්නේ. පවුනේ කියලා හිතනවා. ආය ආය කරන්න ඕනේ කියලා හිතනවා. අද ආය ඔන්න ගහන්න කියලා හිතනනම් අද මං ගහනවා මෙයාට කියලා හිතනවා. ආය ගහන්නේ නැහැ කියලා හිතනවා. ආය ගහනවා කියලා හිතනවා ආය ගහන්නේ නැහැ කියලා හිතනවා. හරිද? මෙන්න මේ විදිහට හිතනකොට මොකද වෙන්නේ? කෝකද ක්‍රියාත්මක භාවයට යන්නේ? ගහන්න ඕනේ කියලා හිතනවා කාට හරි ගහන්නේ නැහැ කියලා හිතනවා. දෙකම හිතනවා. ඒ වෙලාවට කෝකද ක්‍රියාත්මක භාවයට යන්නේ? වැඩියෙන් ප්‍රබල එක, වැඩියෙන් බලවන්ත එක. හරිද? මේ බලන්න. මම කොහේ හරි යන්න උත්සවයකට ගියා. ගිහිලා ගේට්ටුවෙන් ඇතුළු වුණා. මේ පැත්තේ කැමති කට්ටියක් ඉන්නවා. මේ පැත්තේ කැමති කට්ටියක් ඉන්නවා. මම හැබැයි මේ කට්ටියට වැඩියෙන් කැමති. කොයි පැත්තටද මාව හැරෙන්නේ? වැඩියෙන් කැමති පැත්තට. නේද? සිතේ උපදින ප්‍රබල සිතුවිල්ල තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. එහෙනම් අපි ළඟ මෛත්‍රියක් තියෙනව නැතුව නෙමෙයි. තරහක් තියෙනවා. මොකක් හරි දෙයකදී තරහට වැඩිය මෛත්‍රිය ප්‍රබල නම් මොකද වෙන්නේ මෛත්‍රිය ක්‍රියාත්මක භාවයට එනවා. මෛත්‍රියට වැඩි තරහ ප්‍රබල නම් තරහ ක්‍රියාත්මක භාවයට යනවා. එහෙනම් මෛත්‍රිය නිමිත්ත, මෛත්‍රී අරමුණ විතරක් මදි. ඒ අරමුණ ප්‍රබල කරගන්න ඕනද නැද්ද? ආන් ඒක ප්‍රබල කරගන්න මොකද කරන්න ඕනේ? මෙත්තා භාවනානුයෝගෝ. මෛත්‍රිය භාවනාවක් විදිහට අරගෙන භාවනාව වර්ධනය කරන්න ඕනේ. හ්ම්. ඉතින් අද බොහෝ දෙනා කියනවා මේ මෛත්‍රිය වඩන්න ඕනේ නැහැ, මෛත්‍රිය වඩන්න ඕනේ නැහැ කියලා. ඒකෙන් දැන් කතා කරන්න යන්නේ. මොකද මේ ඒ ගැන අපි ගොඩාක් දේවල් පසුගිය ධර්ම දේශනාවලදී මෙත් වඩන විදිහ ගොඩක් කතා කරා. කීප වතාවක් කතා කරා. ඉතින් ඒකින්ද ආය ආය කතා කරන්න ලෑස්ති නැහැ. භාවනාවක් විදිහට මෛත්‍රී හැඟීම තමන් තුළ ඉතාම ප්‍රබල තත්වයකට පත් කරගන්න ඕනේ. අන්න ඒක තමයි අපිට තරහ අයින් කරගන්න තියෙන දෙවෙනි ක්‍රමය. මොකද අර නිවැරදි මෙනෙහි කිරීම කියන තැනට යෝනිසෝ මානසික මෛත්‍රී මානසිකාරයක් අපේ තුළ ඇති වෙන්න ඕන ප්‍රබල. හරිද? ඊළඟට කම්මස්ත කතා පච්චවික්කනතා. අන්න මම අර ඉස්සෙල්ලා කිව්ව තැනට ආවා කර්මය. හරි? හැමදේම තමන්ගේ පැත්තට දාගන්න ඕනේ. ඒක හරීම හොඳ ක්‍රමයක්. තරහ අඩු වෙන්න හොඳ ක්‍රමයක් ඒක. මේ බලන්න මේ මූණ හොඳ දන්නේ හම්බලා තියෙනවා. කන්නාඩි ළඟට ගිහලා බලපුවා මොකද හිතුනේ? හොඳද හොඳ මදිද? මේ මූණ නම් හරියන්නේ නැහැ. මේක පාරේ අර යන්න තමයි. එහෙම හිතෙන්නේ නේද? මූණ හොඳ මදි කියලා මට මූණත් එක්ක තරහ ගියාද? නෑ. ඇයි? ඒක ඉතින් මට මට කර්මානුරූපව හම්බෙලා තියෙන ඒ දිහොනවා කරන්න. ස්වාමියා භාර්යාව දරුවෝ දෙමව්පියෝ යාළු මිත්‍රාදී අසල්වැසියෝ ඉන්න ප්‍රදේශය මේ ඔක්කොමත් මොනවද? මූණ වගේ තමයි. කර්මය. හරිද? කර්මානුරූපව මට හිමිච්ච දේවල්. ඒකෙන්ද කර්මය කියන්නේ මට වැරදි විදිහට මට කරදර කරන දරුවෝ ලැබිලා නම් මේ ජීවිතේ. හරි. කාගේ වැරද්දද? මට හරියට තරහ එනවා මේ දරුවන්ගේ වැඩ හින්දා. කාගේ වැරද්දද? මගේ වැරද්ද. මොකද්ද මගේ වැරද්ද? මං පෙර කරපු පෙර කරපු පව් මේ පරිසම්පදලා තියෙනවා. එහෙනම් වැරද්ද මගේ නම් කවුද වැරද්ද හදාගන්නවද? මමයි. නේද? මං පෙර වැරදි කරපු හින්දා මට මේ වගේ මේ වගේ දේවල් ලැබිලා. එහෙනම් මම මේ ජීවිතේ වැරදි නොකර සිටිය යුතුයි කියලා. හරිද? අනිත් අය පරිසව වෙනකොට මම පරිසව වෙන්නේ නැතුව ඉන්න ඕනේ. අනිත් අය පරිසව වෙනකොට මම පරිසව වෙන්නේ නැති වෙන්නේ. මම ඊයේ කිව්ව එක කතාවක් කියන්නද? අපි කවුරු හරි බයිනකොට අපිටත් බයින්ද හිතනවා මෙන්න මෙහෙම හිතන්න. හරි. තනියම හිතන්න බෑ කියන්න යන්න එපා. හරි. ඒක නිකන් කාටුන් එකක් වගේ මතක තියෙන්න ඕනේ ඒක. හරි. බල්ලෙක් බව් බව් බව් බව් ගාලා මට බුරාගෙන එනවා. මමත් නේද? මමත් බව් බව් බව් ගාලා අර පැත්තට බුරාගෙන යනවා. ආන් එහෙම මතක තියාගන්න. හැබැයි අර වෙලාවේ කියන්න යන්න එපා කිව්වොත් කිව්වොත් එහා පැත්තේ පටිගේ හොඳටම හොඳටම වැඩි වෙනවා නේද? බල්ලෝ බිරුවට මම බුරන්නේ නැහැ කියලා. මගේ පැත්තට නිඳා කරගන්න ඒක මතක තියාගන්න. අර පැත්තෙන් බව් බව් ගාගෙන බුරාගෙන එනකොට මට මැවිලා පේනවනේ මමත් මමත් අර විදිහටම නේද දත් විලිස්සගෙන නේද ඒ විදිහටම බුරාගෙන යනවා කියලා මැවිලා පේනවා. ආන් ඒ වගේ එකක් තමයි අපිට පේන්න තුනට නේද සත්‍ය අවබෝධ කරපු උත්තමයන් වහන්සේලාට ඔන්නෝක පේනවා පේනවානේ ඔන්න ඔය විදිහට. හරි. ඉතින් එහෙනම් බලන්න ඕනේ ලෝකයේ ඇත්ත දන්න අය තේරෙන්නේ බල්ලෝ ගුරුනකොට දෙගොල්ල නේද බුරා ගන්න හැටි. හරි එක්කෙනෙක් ගුරුනකොට අනිත් එක්කෙනා බුරනවා. ඉතින් අන්න ඒ தත්වයෙන් අයින් වෙන්න ඕනේ. හරි. ඒකෙන් අයින් වෙන්න නම් මම බලන්න ඕනේ මට වැරදි කරනකොට ඒ වැරදි කරන අය නේද මට මේවා විඳින්න වෙලා මං කවදාකවත් නොකරපු වැරද්දකට චෝදනා වෙනවා. අපිට හරියට කතාවක් යනවා. මට අසාධාරණේ පෙන්වන්න බෑනේ. කියලා හරියට තරහෙන් වැඩ කරනවා. අසාධාරණේ පෙන්වන්න බෑ කියලා. මම ඊයේත් මතක් කරා. නිවට නියාලුව ඉන්න ඕනද? නෑ නෑ එහෙම නෑ. එහෙම කියලා නෑ. නේද? ආය ආය මේක මතක් කරන්න ඕන. තමන්ගේ තමන්ට අනර්ථයක් කරනකොට ඇතුළ පුච්ච ගන්නේ නැතුව ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන. තරහ ගන්නේ නැතුව ඇත්ත කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. කිසි කෙනෙකු රිදෙන්නේ නැති ඇත්ත කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත පහදලා දෙන්න ඕන කොහොමද? මෘදුව. ඍජු වෙන්න ඕනේ, මෘදු වෙන්න ඕනේ කියලා දේශනාවේ සඳහන් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ හැංගිලා ඉන්නේ නැහැ. හැංගිලා පහර දෙන්නේ නැහැ. නේද? මොකද කරන්නේ? ඍජුව, මෘදුව කටයුතු කරනවා. ඉතින් ඒකින්ද අපි අපි බලන්න ඕනේ හැම වෙලේම මගේ පැත්තෙන් මට නිදහසක් ඇති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මගේ බොහෝ දේවල් මගේ මට ලැබෙන හැම දෙයකම වැරද්ද අනුන්ගේ නෙමෙයි කාගේද මගේ වැරද්ද ඒ මොකද්ද මේවා කර්මානුරූපව මට ලැබිලා තියෙන දේවල් කියලා එහෙනම් මෛත්‍රී නිමිත්ත ඇති කරගන්න ඕනේ මෛත්‍රී භාවනාන් යෝගියෝ වාසය කරන්න ඕනේ ඊළඟට කම්මස්ස කතා පච්චවෙක්කනතා කර්මය පිළිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මතකම තියා ගන්න ඕනේ. ඉතින් හරිද ඕනම කෙනෙක් තමයි මට මගේ නිවසේ ලැබිලා තියෙන මගේ නිවසේ ඉන්නත් එක තමයි ඔය කිව්වට. ඇත්ත කතා කරලා කමන්නේ නේද? වැඩියෙන්ම තරහ යන කාත් එක්කද? ගෙවල් ඉන්න අයත් එක්ක නේද? ඈ ඒ කට්ටියත් එක්ක වැඩිපුර තරහ යන්නේ. සමහරවිට දිගටම තරහ යනවා. හරිද? සති දෙකේ තුනේ තරහෙන් ඉන්නේ. කතා කරන්නේ නැතුව ඉන්නවා. නේද? අපරාධෙදී. ඒ මොකද වෙලාවකට මුළු ජීවිත කාලෙම කලකිරීමෙන් ඉන්නවා. මට මේ වගේ මට මේ වගේ වුණා මට මේ වගේ වුණා මට මේ වගේ වුණා කියලා. ඉතින් ඒ ඒ ඒවා අයින් කරලා නුවණින් මෙනෙහි කරන්න ඕන ඊළඟ කාරණාව තමයි නුවණින් මෙනෙහි කරන්න ඕන. පටිසංකාන බහුලී කතා. නුවණින් හැම වෙලේම මේ දේවල් පිළිබඳ ඒ එන එන දේවල් පිළිබඳව මේවා ඒ ඒ කෙනාගේ సంతානයේ ඇති වෙන දේවල් මේ බලන්න නුවණින් මෙනෙහි කිරීම කියද්දී විදර්ශනාවෙන් මෙනෙහි කරන්න ඕන කියන එකයි මම මෙහෙම කියන්නම්. මට තරහ එන්නේ එන එක එන එක මගේ වැරද්ද. මට තරහ එන එක මොකක් හරි සිද්ධියකදී මට තරහ එන එක මගේ වැරද්ද. නෑ නෑ නේද? ඒක ආවා. මං ගෙන්න ගත්තා. කවුරු හරි ඉස්සරහ දොර ළඟට ඇවිල්ලා මට බයිනවා ගෙදර. පොඩ්ඩක් ඉන්නවා. මේ වෙලාවට තමයි තරහ ඕනේ. පොඩ්ඩක් ඉන්නවා මං අරන් එන්නම්. නේද? කියලා එහෙම ගන්නවද එනවද? එනවා. නේද? ආවට පස්සේ පාලනයක් තියෙනවද? වැඩි වුණොත් පාලනයක් තියෙනවද? නෑ. නේද? කරන්ට් එක දාපු විදුලි උපකරණයක් වගේ. ෆෑන් එකක් වගේ. කරන්ට් එක වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? හයියෙන් කරකිනවා. කරන්ට් එක වැඩි වෙනකොට හයියෙන් කරකිනවා. එහෙම නේද? ආන් ඒ වගේ. අන්න ඒ වගේ මට තරහ ආවොත් මාගේ පාලනය නැති වෙනවා. අනිත් පැත්තත් එහෙමද නැද්ද? නේද? මං වගේම අන් අයට ජීවත් වෙන්න ඕනේ කියලා මට කියන්න පුළුවන්ද? එක එක්කෙනාට මට තරහ එන දේවල් වලට සමහර අයට තරහ එන්නේ නැහැ. සමහර අයට තරහ එන්නේ නැති දේවල් වලට මට තරහ එනවා. නේද? එතකොට මං කියනවා මට මෙහෙම වෙන්න පුළුවන් නම් අරයට මොකද මෙහෙම වෙන්න බැරි කියලා කියනවා. ඒක හරි කතාවක්ද? නෑ ඒක හරි කතාවක්. මට ඉවසන්න පුළුවන් නම් මෙයාට ඉවසන්න බැරි මොකද? බැරි මොකවත් නෑ බෑ තමයි. නේද? එක එක උපකරණ එක එක එක එක විදිහ. ඒක අපිට අමතක වුණා. කර්මානුරූපව හැදලා තියෙන එක එක ඒවා එක එක විදිහට. ආ නෝනින් මෙනෙහි කරනවා. මට පුළුවන් වුණාට අනිත් අයට ඒ හැමදේම විශ්ස ගන්න බෑ. ඒක ඒ අයගේ හිත තුල තරහ ඇවිල්ලා මට බයින්නේ. හරි. ඒක එයා කරන වැඩ එයා කරපු වැඩක් නේ තරහ එන ස්වභාවය එයාගේ තුල තියෙන හින්දායි එයාට ඒ විදිහට තරහ එන්නේ. එයාගේ හැම ක්‍රියාවක්ම හැමයි. අනිත් හැම පුද්ගලයෙක්ගේම හැම ක්‍රියාවක්ම පින්නත්නේ ඒ ඒ අයගේ సంతානවල උපදින සිතුවිලි නේද අනුසය වශයෙන් තිබ්බේවා ඒවා නොසන්සුන් තත්වයට පරිවෘත්තහන මට්ටමට ඇවිල්ලා විතික්‍රමන මට්ටමට පැන්නා ක්‍රියාත්මක වෙන භාවයට ආවට පස්සේ යාළුවට ඒක නවත්ත ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ ආන් ඒක අපි හොඳින්ම වටහා ගන්න ඕනේ හිතා හොඳින් වටහා ගන්න ඕනේ ඉතින් අන්න එහෙම නුවණින් මෙනෙහි කිරීම ඉතින් මේ ගැන ඕනනම් අනාත්ම සංඥාව ගැන අපි කියපු ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අනාත්ම සංඥාව පුදවා ගන්න. එතකොට අන්න නුවණින් මෙනෙහි වෙනවා මේ අයගෙන එතකොට ගොඩාක්ම නිවිලා ඉන්න පුළුවන්. ගොඩාක්ම අන් අයගේ වැරදි හැම අනාත්ම හැඟීම උපදවාගෙන වාසය කරන අන් අයගේ වැරදි හැම නිශ්චලවම ඉන්න පුළුවන්. හරි? මම ඔක හැමදාම කියන උදාහරණයක් දන්නවනේ. දැන් දැනගෙන තියෙන්න ඕනේ. නේද? එක එක එක එක මැෂින් වගේක් තියෙනවා කියලා හිතන්නකෝ. කර්මන්ශාලාව. මේ මේ මැෂින් වැඩ කරන්නේ ඒ ඒ ඒවා හදලා තියෙන විදිහට. හරි? ඉතින් සමහර මැෂින් වැඩ කරනකොට හරියට සද්ද එනවා. ජජ් ජජ් ජජ් ගාලා හරියට සද්ද. සමහර මැෂින් තමන්ගෙන් වෙන්න ඕන වැඩේ හරියට කරන්නේ කෙරෙන්නේ නෑ දැන් ඒවා පරණවා. ඒ වගේ එක එක මැෂින් එක එක විදිහට. අපේ ජීවිතත් එහෙමද නැද්ද? ගෙදර සමහර මැෂින් තියෙනවා. හරියට සද්දේ. නේද? ජග් ජග් ගාලා සද්ද ඉවරක් නැති සද්ද තියෙන මැෂින් තියෙනවා. සමහර මැෂින් හරියට වැඩ කරන්නේ වැඩ කරන්නේ නැහැ. නේද? එතකොට ඒ වගේ ඒ වගේ අපිට පැහැදිලිවම මේක උපකරණයක් මැෂින් එකක් විදිහට අපේ දැක්ම වෙනස් වෙනවා. මොනින් මෙනෙහි කරොත් කවදා හරි අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කරන දේවල් අපිට අයිතියක් නෑ අනිත්‍ය කරන දේවල් වල අනිත්‍යයි අයිතියකුත් නෑ හුලඟ යනවා වාගේ මේක වෙන්නේ කියලා ආන් එහෙම මෙනෙහි කරොත් වෙනවත් නේ තරහ යන එක නෑත්තටම නැතිලා යනවා හරි සාධාරණව හිතන්න පුළුවන් වෙන්න ඕනේ හ්ම් සාධාරණ හිත හැම වෙලෙම එතකොට කෙනෙකුට තරහ ගිහිල්ලා තියෙනවා දැක්කොත් මෙයා වැඩ කරන්නේ කොහොමද? ඒක අඩු වෙන විදිහට වැඩ කරනවා. ඒක Tamanට ලොකු නිකන් බැරිකමක් තියෙනවා පින්නන්නේ. අපිට කවුරු හරි තරහ ගිහලා අපිට බයිනකොට එයාගේ තරහ අඩු වෙන විදිහට මම හොඳින් කතා කරා නම් ඔක්කොම ඉවරයි. අහන්නකො ඒ හිතුලින්. මගේ හිත ලෑස්තිද එහෙම කරන්න? ලෑස්තිද හොඳින් කතා කරන්න. හුඟා ප්‍රශ්න තියෙනවා හොඳින් කතා කරා නම් හුඟක් ඒවා ඉවරයි. එහා ගෙදරත් එක්ක තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා එක වචනයක් හොඳින් කතා කරා නම් ඉවරයි. මොකද වැඩේ? පුච්ච පුච්ච ඉන්නවා පුච්ච පුච්ච ඉන්නවා නේද? හොඳින් කතා කරන්න ලෑස්තිම නෑ. ඉතින් අන්න එහෙම හිතලා බලලා තමන්ගේ ඇතුළේ නිවා ගන්න කටයුතු කරන්න ඕනේ. හරිද? ඉතින් හොඳින් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පැහැදිලිවම හ්ම් බලන්න මගේ මෛත්‍රිය નિවැරදි නම් මගේ තරහකාරයට මට ඇතුළෙන්ම හිතවත්ව කතා කරන්න පුළුවන්. සමහර අය කියනවා නෑ මගේ ළඟ තරහක් නෑ ඒකට මම කතා කරන්නේ නෑ. තරහක් නෑ කතා කරන්නේ නෑ කියලා කියනවා. ඒ කියන්නේ පැහැදිලිව තරහ තමයි නේද? පැහැදිලිම තරහ තමයි. හොඳයි. හැබැයි තරහ නැතුවම කතා නොකර ඉන්න අයත් ඉන්න පුළුවන්. හරි ඒක ඉතා අවශ්‍ය විටක විතර. ඉතා අවශ්‍ය විටක විතර. ඉතින් ඒකින්ද අපි මේ අපේ අපේ సంతානයේ මෛත්‍රිය උපදවා ගන්න ඕනේ කිසියම් හෝ ආකාරයක. ඊළඟට පින්නත් නේ කල්යාණ මිත්‍ර සේවනතා. අපි මෛත්‍රිය තියෙන මිනිසුන් ආශ්‍රය කරන්න ඕනේ. හැම වෙලෙම කිපෙන අය නෙවෙයි හොඳින් එයාලා ආශ්‍රය කරනකොට එයාලා අපිට හැම වෙලෙම කියන ඔහොම තරහ ගන්න එපා. ඔහොම ඉඳලා හරියන්නේ නෑ. ඔක හොඳ දෙයක් නෙවෙයි කියලා හැම වෙලෙම අපිට තරහ ගිහිල්ලා සිහිය නැති වෙනකොට එයාලා මොකද කරන්නේ අපිට සිහිය උපද්දවලා දෙනවා. තරහ ගිහිල්ලා සිහිය නැති වෙනකොට සිහිය උපද්දවලා දෙනවා හැම වෙලෙම. ඒකින්ද සිහිය නැති වෙනකොට සිහිය උපද්දවලා දෙන කල්යාණ මිත්‍යාගේ අවශ්‍යතාවය ධර්මය තුළ තදින්ම තියෙනවා. කල්යාණ මිත්‍යා විතරක් නෙවෙයි සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ සහායකයෙක් ඕනේ කියලා. කවුද සහායකයා කියන්නේ? කල්යාණ මිත්‍රයා ළඟට ඇදගෙන යන්නත් එක්කෙනෙක් ඕනේ. හරිද? නැත්නම් අපි කල්යාණ තරහ ගිය වෙලාවට අනිත් වෙලාවට කල්යාණ මිත්‍රයා ළඟ හිටියට තරහ ගිය වෙලාවට කල්යාණ මිත්‍රයාව දැක්කද මතකද? අතීතයේ සිද්ධි අරගෙන බලන්න. විසුණු වහන්සේලා මේ ගැටීම් ඇති කරගත්තා. රණ්ඩු දාගත්තා. බුදුරජාණන් වහන්සේ කාලේදී. මේ රණ්ඩු දාගත් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වඩිනවා මෙතෙන්ට මේක සමතේකටපත් කරන්න. කොහොමද කතා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ පැත්තකින් ඉන්න. භාග්‍යතුන් වහන්සේට මෙව්වා තේරෙන්නේ නැහැ. දැන් මේ තරහින් වෙච්ච දෙගොල්ලන්ගේ දේවල් කියන්නේ ඔබ වහන්සේට මේවා තේරෙන්නේ නැහැ. අපි මේක බලාගන්නවා. අන්තිමට පාර්ලේ වණේට වැළලා නිකන් හිටියා. නේද? එහෙම තමයි තරහ ගියාම එහෙමද නැද්ද? නේද? දරුවෝ කියන අම්මා පැත්තෙන්ලා ඉන්නේ. මම ඒක බලාගන්නවා. අම්මට ඕව තේරෙන්නේ නැහැ. නේද? ඔය වචනේම කියනවා. නේද? අන්න ඒ මොකද තරහ ගිය වෙලාවට කල්යාණ මිත්‍රයාට පැත්තකට වෙන්න කියනවා. ආන් ඒ වෙලාවට කල්යාණ මිත්‍රයාට කපුකම් කරන්න කවුරු හරි ඕන. එයාට කියනවා කල්යාණ මිත්‍ර සහායකයා කියලා. හරිද? හ්ම් ඒ කියන්නේ අපිට ඒ තරම් අපිව මේ තරහ කියන එකෙන් නේද? විනාශ වෙනවා. හ්ම් නරක වෙනවා, කුණු වෙනවා, මේ හිත කුණු වෙනවා. ආහාරයක් කුණු වෙනවා වගේ විපරීත වෙනවා. ඉතින් ඒකින්ද ඉන්න තැන තේරෙන්නේ නැතුව යනවා. කියන වචනේ තේරෙන්නේ නැතුව යනවා. හරිද? අන් අයගේ හිතේ තදින් තැම්පත් වෙන විදිහට හිත විදින වචන කියනවා. හිත රිදවන, හිත විදන විදින වචන කියනවා. එතන කාලයක් ඇනෙනේවා කියනවා. ඒ පැත්තට ඇනිලා හුඟ දුක් විඳිනේවා කියනවා. එහෙනම් කිව්වට පස්සේ කාලයක් ඒ පැත්තේ මොකද වෙන්නේ? නේද? අහිංසක මනුස්සයා අහිංසක අය එන කාලයක් අරගෙන මට මෙහෙම කිව්වනේ මෙහෙම කිව්වනේ මෙහෙම කිව්වනේ කිය නේද? තුවාල කරලා දාලා ආවා වගේ. ඉතින් ඇයි මං කාගේවත් හිතත් තුවාල කරන්නේ? නේද? අන්න එහෙම හිතන්න ඕනේ. හිතලා මෛත්‍රී සහගතව මෙනෙහි කරන්න ඕනේ. මෛත්‍රී සහගතව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි සප්පාය කතා කියන ඒවා. සප්පාය කතා කියලා කියන්නේ තරහ අඩු වෙන විදිහට අඩු වෙන විදිහේ කතා. හරිද? කට්ටිය එකතු වෙලා හුඟාක් වෙලාවට මොකද කරන්නේ? තරහ අඩු වෙන විදිහේ කතා නෙවෙයි. නේද? එකතු වුණොත් කවුරු හරි තරහකාරයෙක් ගැන පටිඝ නිමිත්තක් ඇති වුණොත් මොනවද කරන්නේ එකතු වෙලා එකතු වෙලා කතා කරන්නෙම කතා කරන්නෙම අඩුපාඩුම අඩුපාඩුම අඩුපාඩුම කතා කරලා කරලා කරලා කරලා එතන තුන් හතර දෙනෙක් ඉන්නවනම් තුන් හතර දෙනාම හොඳට රත් වෙනවා. හරි හොඳට රත් කරගෙන තමයි ඉන්නේ අන්තිමට. නේද? හුඟාත් තැන් වල කරන්නේ අඩුපාඩු කතා කරනවා. කට්ටියත් එක තුලා අනිත් අයගේ අඩුපාඩු කතා කරනවා. මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙහෙම කරා අහවලාට මෙහෙම කරා මෙයාට මෙහෙම කරා කිය කිය මේ හම්බෙච්ච ජීවිතේ පටලගෙන අපි හරිද හම්බෙච්ච මේ මනුස්ස ජීවිතය අපේ වෙන්නත් නේ සහානෙන් ඉන්න පුළුවන් ජීවිතයක්. හිතා සහනෙන් ඉන්න පුළුවන් අපූර්වට ලස්සනට සුන්දරව හරිද? හිතක් යොදවා ගන්නතු පුච්ච ගන්න නැතුව අපූර්වට ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් මේක. ඒකේ ඔක්කොම පටල ගන්නවා. ඔක්කොම පටල ගන්න හේතුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලව චිත්තසංතාන සකස් නොකර ගැනීමයි. අන්න එහෙම අනුකූලව චිත්තසංතාන සකස් නොකර ගැනීම අපි අපිම දුක් විඳිනවා කියන්නේ. ඉතින් ඒකින්ද මේ කාරණා ටික ජීවිතයට එකතු කරගන්න පටිඝ නිමිත්ත අයින් කරගන්න මෛත්‍රී නිමිත්ත උපදවා ගන්න ඕනේ. නේද? යෝනිසෝ මනස්කාරය හැම වෙලේම තමන්ගේ තුල හිටින්න නම් මෛත්‍රී භාවනානුයෝගීව වාසය කරන්න ඕනේ. ඊළඟට කර්මය ගැන කර්මය ගැන හැම වෙලේම හැම වෙලෙම කර්මය ගැන මෙනෙහි කරන්න ඕනේ. හරිද? ඒක අපේ පුරුද්දක් කරගන්න ඕන කර්මය ගැන කර්මය ගැන මෙනෙහි කරන එක පුරුද්දක් කරගන්න ඕනේ. ඊළඟට අනාත්මය ආදී වශයෙන් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. තරහ යන සිද්ධිය අරගෙන මොකද කරන්න ඕනේ? නුවණින් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. නුවණින් මෙනෙහි මෙනෙහි කරන්න ඊළඟ කාරණාව කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ. ඊළඟට සත්‍රාය කතා තරහ යනවා අඩු වෙන විදිහේ කතා ඇති කරගන්න ඕනේ. මේ විදිහට නොයේකුත් උපක්‍රම පාවිච්චි කරමින් පාවිච්චි කරමින් පින්නත් නේ ඊළඟට අපි කතා වුණේ අනුන්ගේ හොඳම දකින්න ඕනේ. ඒ හොඳම දකින්න විදිහ ගැන හෙට අපි දේශනාවේ ලොකු විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද හොඳ දකින්න කෙනෙක්ගේ ඕනම වැරද්දක් කරතේ හොඳ දකින්නේ කොහොමද කියලා අපේ මනස වෙනස් කරගන්න ඕනේ හරිද කෙනෙක් කෙරෙහි මෛත්‍රිය ඇති වෙන විදිහටම ජීවත් වෙන්න පුරුදු පුහුණු කරගන්න ඕනේ ඉතින් මේ ලස්සන ජීවිතය ගැන සිහිනයක් තියාගන්න උපාධියක් ගත්තට වැඩිය මහාචාරකමක් ගත්තට වැඩිය නේද? ඒවා ඒවා හොඳ නැහැ කියලා එහෙම කියනවා නෙවෙයි. ඊටත් ඒවායින්වත් තරහ යන එක අඩු වෙන්නේ නැත්තම් සැනසීමන්නේ කොච්චර ධනය බලය නේද කොච්චර දේවල් එකතු කරගත්තත් Taman ලස්සනට ගියක් හදාගෙන හොඳ වාහනයක් අරගෙන හරි ලෝකයේ මිනිසුන්ට පේනකොට තාමත්ම හොඳයි කියලා හිතෙන මට්ටමට ඔක්කොම දේවල් ඇති කරගෙන පුපුර අර වාහනේ යන්නේ පුපුර පුපුර අර ලස්සන ගේ ඇතුලේ ඉන්නේ පුපුර පුපුර එයාට සැනසීමක් තියෙනවද බාහිර ලෝකයේ කිසිම දෙයකින් සැනසීමක් ඇති කරගන්න බෑ. සැනසීමක් ඇති කරගන්න පුළුවන් එකම දේ තමන්ගේ సంతානය සූපත් භාවයට සකස් කර ගැනීම. හරි. ඒකින්ද සැනසීමෙන් ජීවත් වෙන අය මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒකින්ද හැමෝම අදිෂ්ඨාන කරගන්න ඕනේ. මමත් ඒ විදිහට කටයුතු කරලා මේ ආකාරයට පටිගනිමිත් අයින් කරගෙන අයෝනිසෝ මනසිකාරය අයින් කරගෙන හරි නියම නියමාකාරයේ මනසිකාරයක් ඇති කරගෙන පහළට ගලාගෙන යන වතුර පාරක් වගේ ආ හැම කෙනෙකුටම යහතක් පිටක් වෙන්න. කතා කරන කතා කරන වචනය හරිනෑ කෙනෙක්ගේ හිතේ නිධානයක් තැම්පත් වෙනවා වගේ තැම්පත් වෙන ආකාරයට උසස් කෙනෙක් බවට මමපත් වෙනවා. උතුම් කෙනෙක් බවට පත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් බවට පත් වෙනවා. නිවිච්ච කෙනෙක් බවට පත් වෙනවා. දකින දකින කෙනාට සතුට උපදින කෙනෙක් කතා කරත් දැක්කත් හරිද? හිනා වෙන මාත්‍රේ පවා කෙනෙකුට අනේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා හිතෙන විදිහට මගේ ජීවිතය සකස් කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. එහෙම අදිස්ථානයක් ඇති කරගත්ත මේ පින්නන්ත අයට මේ ජීවිත කාලයේදී මුතුන් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණ ඥානසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනා හැම දෙනාමත් ප්‍රාර්ථනා කරමු. ඔබ ඔබ හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න මේ මැදිරියේ ඉන්න මේ පින්නන්ත පිරිසට තමන්ගේ යහපත උදා කරගන්නවා වගේම අනුන්ගේ යහපත සඳහා කැපවෙච්ච මේ පින්නන්ත පිරිසට උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති